මේ අපේ හාමුදුරුවෝ මාව දන්නවා. කොහොමද දන්නේ? මම සිටිනවාලේ හිටියා. අපේ හාමුදුරනේ අර ආපු මොරටුවේ මහත්තයා. මොරටුවේ මොරටුවේ මහත්තයා අර දවස් කීපයක් හිටියාර පොඩ්ඩක් ටිකක් සද්දෙන් කතා කරේ දැන් එළියෙනකන් අපි අපි ධර්ම දේශනා සාකච්ඡා කරා ඒක අපේ හැමෝටම ඇත්ත මේ කවුරුනේ නම්රේ කියලා මම මෙලියෙන්නේ මම කාටවත් කතා කරන්න ගියේ නෑ මේ අත්තට මම මේ අර මට මැසේජ් එකක් දාපු කෙනෙකුට විතරයි මේ අරගෙන පොඩ්ඩක් ඇවිදේ දැන් මගේ මොන හරි වැරද්දක් තිබ්බොත් හරි ඒක මට වටින හින්දා තමයි මම එහෙම කතා කරන්නේ. නැත්නම් මම කතා කරන්නේ නැහැ. එහෙම කරදර කරන්න යන්නේ නැහැ. <laughs> තමා වෙන්න ඕනේ හැමදෙරනේ එහෙම මොන හරි කරදරයක් වගේ වුණා. ඒකට දැන් ගෙදර ඉන්නේ. ඔව් හැමදෙරනේ. මේ ටිකේ මම වැඩ ඉවරයි. නෑ මම කොහොමද හැමදෙරනේ පැවිදි වුණාට ඔබ වහන්සේලා අපේ හැමදෙරු වගේ තමයි. මම ටිකක් ධර්මානුකූලව ටිකක් කටයුතු කරන්නේ. මම හිතුවා වෙනස් මං කරදර නැහැ කාටවත් පාඩුවේ ඉන්නේ. බොහොම උදකලා ඉන්නේ මං තනියෙන් වගේ ඉන්න කරක් කරාට. ඒ මගේම ක්‍රමයකට හදාගෙන අපේ හැමදෙන්නේ මේ මේ මම මේ දාලා තියෙන අපේ හැමදෙන්නේ ඇත්තටම අර මුලින් අර සිහිය තියෙන්න ඕනේ. නිසා හිත දකින්න නැත්නම් අපි හිතන විදිහට නෙමෙයි සාමාන්‍ය කෙනෙක්ගේ ස්වභාවය වෙනස් නිසා. සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්ගේ ස්වභාවය හිත පේන්නේ නැහැ යාට. ඒකයි මම අර ප්‍රතිපදාව අපේ හැමදෙන්නේ ප්‍රතිපදාව සරලව කියලා කියනවා මම ස්ටෙප් හතරක් හදලා. ඒකේ ප්‍රතිපදා පළවෙනි අධීර ප්‍රතිපදාව දෙවෙනි අධීර හතරකට බෙදලා තියෙනවා හතරවෙනි අධීර කියලා. ඒකේ සෝවාන් වෙන හැටි, සකදාගාමි අසෝවාන් මාර්ග මාර්ගයේ වඩන හැටි, අනාගාමි මාර්ගයේ වඩන හැටි, රහත් මාර්ගයේ වඩන හැටි එහෙම දාලා තියෙනවා. ඒක පැහැදිලිවම තියෙනවා. ඒක ඒක අකුරෙන් ලියලා තියෙන්නේ. පොඩි සින්දුවක් එක්කලා යන්නේ. මේ සින්දු ටිකක් එක්කලා යන්නේ. මේ සරලව කියලා විනාඩි 4යි යන්නේ. පොඩි පොඩි ඒවා වගේක් ප්‍රතිපදාව සරලව කියලා ඒකේ අන්තිම ටික තමයි මම්මයි ඒක හැදුවේ මේ මිනිස්සුන්ට ගොඩක් මේ අහනකොට මේ සරලව මේ මාර්ගය තුළ යන්න අධිරෙන් අධිර ගැඹුරට යන්න වචන වචන ගොඩක් දානවා කියනවා ටික පාළි ගොඩක් දැම්ම නෑ ඕක තමයි ඒක තමයි පාළි මුකුත් එතන නැහැ ඔව් තේරුම් ගන්න නැත්නම් අමාරුයි. දැන් සිත දකින්න කිව්වම එයා සිත කොහොමද කල්පනාවෙන් හැමතිස්සම එයාගේ හිත දෙයක් සිහිය නුවණ තියාගන්නවනේ. මම දැන් මොකද මෙහෙම හිතාගෙන හිටියේ මම මේකද ඒ සිත ගියා දැන් මේ සිත එනවා. දැන් ඒ සිතත් ගියා. ඔහොම එයා මොකක් හරි එකක් හිතනවනේ දකින්නවනේ. සිහිය සිත දකින්නවනේ. ඒකනේ වැදගත්ම ආවුදනේ. සිත දකින්න නැතුව නිවන් මාර්ගයක් නැහැනේ. එතනට එන්න ඕනනේ අපිට පොත් කියවුවට අපි ඇතුළේනේ ධර්මයේ තියෙන්නේ අපේ හිතේ නේද හඳුනන්නේ ඒතකොට අපි අපේ හිත හඳුනන්නේ අපි දකින්න නැතුව අපි කාටවත් ගමනක් නැහැ නේද හඳුනන්නේ ඒතකොට අපි පොඩ්ඩක් කොට බලලා මම අර බලලා මම කියන්නේ ඉස්සක් විදින ගන්න ඒකට අහ් නමුත් මම එකපාරටම ගැඹුරට දාලා නැහැ අර ඒක අපේ ආමතුරු බලපු එකේ මොකක් හරි ගැඹුරු එකක් ඇත්තේ කියලා. ඔව් ඒක මොකක් හරි සර්ච් කරපු එකේ ගැ තේරෙන ටික මම ටග්ගල බලනකොට මේ يعني හරියටම හරියම ඉස්සරහ ගාලා ඉතින් තේරෙන එක පාඩම. ඔව්. මේ කියන්නේ. ඔව් අපේ ආමතුරු මේ මේ මාර්ගයේ හොඳට ක්‍රිය මට දැනෙලා තියෙනවා මේ භාෂාවෙන් කතා කරාට මම අපේ හැමදෙරේ මට අපේ හැමදෙරේ දන්නවා මම ගැන ටිකක් කතා කරපු නිසාම මේ මේ ගැන අදහසක් තියෙනවා කියලා මේ ඇත්තටම හාමුදුරනේ මේක මම හොඳටම දැනෙනවා මේ මේ මම නැත්තම් මෙහෙම කතා කරන්නෙත් නැහැ මේ මාර්ගයේ හොඳටම දැනෙනවා මට ආයි හිතේ මුකුත් නැහැ මේ මට මට තේරෙන්නේ නැහැ ඇයිද එහෙම හිතන එක වැරදිද කියන්නත් තේරෙන්නේ නැහැ නමුත් මේකේ හොඳටම මේ පුජ්‍යර භාවයේ නැතුව මේ අර අන්තරීක්ෂයේ ඉන්න ස්වභාවයක් දැනෙනවා දෙයක් බාහිර දෙයකට සිත ගිහිලා නැතුව සිතුවිලි ලෝකේ මම එදත් අපේ හඳුරොත් එක්ක කතා කරනකොට හැමතිස්සෙම කිව්වේ සිතුවිලි ලෝකයක් කියලා. ඔව්. සිතුවිලි ලෝකයක මම අර හැමතිස්සෙම කිව්වේ මෙතනක් සිතුවිල්ලක් මෙතනක් සිතුවිල්ලක්. අය අපේ හඳුර රෑ කතා කරනකොට වැඩිම මම කිව්වේ මේ මේ ඔක්කොම සිතුවිලි කියලා. මතක ඇති අපේ හඳුරන්න. අන්න එතනින් යන්න ඕනේ. ඒක දකින්න ඕනේ. අතීත නාගර වර්තමානයේ ඔව් ඒ සිත් සිත යනවා පේන්න ඕනේ මේ සිත ඇති වෙනව නැති වෙන ඊගාසිතත් හැබැයි ඔක්කොම අතීත සිත් සම්මුති අතීතනේ ඔව් පේන හැම සිතක්ම අතීතෙන් එන්නේ අර අර දැන් අර අර මලොංගි ලෝකේ ඉන්න වගේ තමයි අපි අතීතේමයි ඉන්නේ අපි අතීතයක ඉන්නේ අපි ඉන්නේ පෙර මතකයක අපි අපි හීනේ ඉන්නේත් පෙර මතකයක ඇත්ත ලෝකේ ඉන්නේත් හීනෙක පෙර මතකයක ඉන්නේ පුංචි කාලේ ඉඳන් දාපු දත්ත තමයි හැමදේම පේන්නේ ඒ රතු පාට ඒ කහ පාට ඔක්කොම ඒ දත්ත කියන්නේ මේ රතු කිව්වට දැන් සුද්දෙක් කියන්නේ රෙඩ් නේ දැන් අපේ හාමුදුරුවෝත් ගොඩක් ඒවා කියන ඉඳ අපේ හාමුදුරුවෝ දන්නවා මේ කවුද අපි සුභිතිය හාමුදුරුවෝ මේ නේ සුභිතිය හාමුදුරුවෝ ගොඩක් ඒ ගැන කියන ඉඳ දන්නවා ඒකනේ ඒක තමයි හාමුදුරනේ ක්‍රමයේ මම දාලා තියෙන ඒ ඒ ප්‍රතිපදා සෙට් එක මම කොහෙවත් දැක්කේ නැහැ මාර්ගයේ කොහොමද සෝවාන් වෙන්න වඩන්නේ කොහොමද කියන එක මම දැක්කේ නැහැ පොත්වල කොහෙවත් කොහොමද සකදාගාමි මාර්ගය වඩන්නේ කියන එක මම දැක්කේ නෑ පොත්වල. කොහොමද අනාගාමි මාර්ගය වඩන්නේ කියලා. දැන් මේ එක එකට මාර්ගයක් තියෙනවා. ගැඹුරෙන් ගැඹුරට. මම ඒක කැඩුවා ප්‍රතිපදාව සරලව කියලා අපේ හැමදෙරු විනාඩි 3-4 ඒවා තියෙන්නේ. අන්තිම තියෙන ටික බලන්න. හතරක් හතරක් තියෙනවා. ප්‍රතිපදාව සරලව ප්‍රතිපදාව පළවෙනි අධීර ප්‍රතිපදාව දෙවෙනි අධීර තුන්වෙනි අධීර හතරවෙනි රහත් භාවයටම තියෙනවා. ඊටාම වැදගත් අපේ හඳුන්නේ. අපේ හාමුදුරුවෝ ඔව් දැන් මම මම අදහස් කරන්නේ අපේ හාමුදුරුවනේ මම ගිහිලා කොහෙවත් මාත් දෙකවත් බන කියන එක. මම අදහස් කරන්නේ අපේ හාමුදුරුවෝ හරි ඕනම හාමුදුරුවෝ නම් මේක වැඩියෙන්ම හාමුදුරුවෝ තමයි සර්ච් කරන්නේ. මොකද මම දාන්නේ හාමුදුරුවරුන්ට. මං මං ආශ්‍රය කරපු අය පොඩි පිරිසක් හරි භික්ෂුන් වහන්සේලාට තමයි මේක යන්නේ. මොකද මම දන්නවා අනිත් අයට වැඩක් නැහැ කියලා මේක. ඔව් ගියරේක පාරම් එක ඒ අල්ල ගන්න අමාරුයි. මොකද එයාලා ඉන්නවා. ඒක මම කියන්නේ නැහැ කියලා. අපි වගේ අය ඉන්නවා. මට හම්බ වෙන හින්දා දන්නවා. ඉතින් අපේ හැමදෙරනේ බොහොම සතුටුයි මැසේජ් එක දාපු එකට මම උත්තරයක් කතා කරන්න හිතුවා. මොකද තියනවාද අපේ හැමදෙරනේ මම හිතුවේ මේ වෙන කවුරුහරි මේ නම්බරේ නම්බරේ ඒ මෙත්මල් මෙත්මල් කියන්නේ මටනේ අපේ හැමදෙරනේ. ආ ඔව් මෙත්මල් කියන්නේ මටනේ. ඒකයි මෙත්මල් ඔව් මෙත්මල් අරණ කියලා කියන්නේ ඒකයි. එදා මම ඔක කිව්වා. එදා හිටව බාස්තුන් නැහැ මම දන්නවා එක්කෙනෙක් කවුරු හරි අර කෙට්ටු බාස්තුන් නෑ මෙත්මල් කියලා අඳුරගත්තා නමින්ම. එයා මෙහි මොල් වාද්‍රියේ ඉඳලා තියෙනවා. මගේ අර බිස්නස් කරන ඒ ඒ මේකෙන් එයා අඳුරගත්තා. මේ මෙත්මල් මහත්තයා කියලා ඔයා කිව්වා ඒක. ඉතින් හරි හවුදනේ මේ මේ සමා වෙන්න හවුදනේ කරදර කරන්න හිතුවේ නෑ නෑ ගොඩක් වෙලාවට ඇත්තට මම ගිහියෙක් විදිහට ඉන්නේ නමුත් මම පැවිදි වෙන්න හිටියා දැන් මාස කිහිපයකට කලින් නමුත් දැන් මේ කොරෝනා ප්‍රශ්න නිසා පොඩ්ඩක් යට ගියා පොඩ්ඩක් යට ගියා පැවිදිුනත් එහෙම පොඩ්ඩක් දෙන්න පුළුවන් මිනිසුන්ට මේක ඔව් يعني බය නැතුව නෑ ඇත්තට මම ඒකයි බන කියන්නේ යන්නේ නැත්තෙත් ඒකයි ගොඩක් මම ඔය මේ මගේම ඇතුළාන්තය දිනු කරගෙන යනවා මිසක් මම ඔය කොහෙවත් බල කියන්නේ යන්නේ නැහැ. එදා උතනදී අර එහෙම කවුරු හරි කතා බහ කරනකොට මොනවා හරි අහුවත් කතා කරාට මම යන්නේ නැහැ එහෙම. මම පාඩියේ ඉන්නේ. ඉතින් පැවිදි ඔව් මම ලබන අවුරුද්දේ මාර්තු වල පැවිදි වෙන්න ඉන්නවා. ආ ඔය මේ මම තැනක් නම් හිතර නැහැ. මට නිදහසේ පොඩ්ඩක් හුදකලාව ඉන්න එක තමයි බලන්නේ. හැබැයි මේ මාර්ගය තුල වැඩියෙන්ම උත්සාහවත්ව මේ ඉදිරිපත් කරන කාරණා සුභූති හාමුදුරන්ගේ යනවා. ටච් වෙනවා. මම මම මේ ඊයේ පෙරේද අර ලයිට් එකේ එකක් බැලුවා. ලයිට් එකක් දාලා තිබ්බේ. බල්බ් එකක්. ඔව් සුභූති හාමුදුරන් බල්බ් එකක් දාලා තිබ්බේ. ආ හරියට. ඒකත් මම බැලුවා. ඒ ඒ කියන කාරණා ටච් වෙනවා. පුංචි පුංචි දෙයක් තියෙනවා මට දැනෙනවා හැමතිස්සෙම එහෙට මෙහෙට දැනෙනවා අදහස් ඇතුලෙන් මොනවද ඡායාවක් දුස් ඡායාවක් වැනුණා නමුත් මට තේරෙනවා ධර්මයේ දැන් අනිත් හාමුදුරුවන්ගේ බලුවාම අපේ මේ පිටිග අපේ මේ කවුද පිටිගල ගුණරතන හාමුදුරුවනේ සුභති හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවනේ උන්වහන්සේ කොච්චර කොහොම වුණත් නිවැරදි මාර්ගයේ ඉන්නේ ගුණරතන හාමුදුරුවන්ගේ මම හොඳට බැලුවා. ඔව් නාම රූප පරිච්ඡේදය හරියටම පෙන්නනවා. හරියටම පෙන්නනවා නාම රූප දෙක මිදුණු තැන ශුන්‍යතාවය කියන්නේ. එතනින් ශුන්‍යතාවේ ඔව් ශුන්‍යතාවේ තියෙන එතනමයි ක්‍රියාසිත තියෙන්නේ. එතනමයි අපේ සුභිති හාමුදුරුවෝ පෙන්වන්නේ. ওই වචන ගොඩක් ඒකට පෙර පොඩි පොඩි එක එක්කෙනාගේ හුරුවano වෙනස් වෙලා තියෙන්නේ. නමුත් ඇතුලේ අදහස් කරන එක එකමයි. එකමයි තියෙන්නේ. හැබැයි මේ මේක අවබෝධ වුණොත් අපේ හැමදෙන්නේ අපේ හැමදෙන්නට සෑහෙන සෑහෙන ලොකු දෙයක්. ඒ කියන්නේ මේ ශුන්්‍යතාවයක් ලෝකේ තියෙන. මේ මේ පුජ්‍යල මුකුත් නැහැ. පුජ්‍යල මේ ඔක්කොම සිතුවිලි. සිතුවිලි කියන්නේ ශක්තියක් විතරයි. ඒක කිසි දෙයක් මේ අපි ආත්මීය ඇඟීමකින් ඉන්නේ. ඒකේ හිම දෙයක් නැහැ. ඇත්තටම අපි මවාගත්ත දෘෂ්ටියක් තියෙන ආත්මීය දෘෂ්ටිය. ඒක අපිට හිතා ගන්න බැරි තරම් ඇත්ත වෙලා. අපිට අපිට ඒක කඩා ගන්න බෑ. නමුත් මේක ඇත්තටම දැනුණොත් ශක්තියක් විතරයි තියෙන්නේ. ශක්ති ස්වභාවයක් මේකේ ඒකත් පවතින ඒකත් එහෙමම නැති වෙන එක. ඒකත් කියන්නේ වර්තමානයේ චිත්‍ර ඉදදීම බැරිමනේ. ඔව් වර්තමානයේ චිත්‍ර ඉදදීම වර්තමානයේ කියන්නේ මේ වෙලාව නෙමෙයි. ඔව් වෙලා අනේ ඒක අපි වචනේ ඔව් මොහොත කියන්නේ මේ මේ මේ ඇවිල්ලා නාම රූප දෙක නැති වෙනකොට සිතට තැනක් නැහැ. ඒකයි මොහොත කියන්නේ. නාම රූප දෙක නැති වෙනකොට බාහිර දේ නැති වෙනවා. බාහිර පුටුවන් නැති වෙනවා. ඒතකොට පුටුව කියන සිතුවිල්ල හිතේ එහෙම එකකුත් හිතේ හිතක තියෙන්න බෑනේ ඒකත් නැති වෙනවා. හිතක පුටු තියෙන්න බෑනේ ඒකත් මේ පුටුවක් කියන එක හිතක නැහැනේ කොහොමද? ඒක දෘෂ්ටියක් ඒක කොහොමවත් නැති වෙනවා මේ නාමයේ පැත්ත රූපේ පැත්ත කොහොමවත් නැති වෙනවා රූපේ පැත්ත නැති වෙනකන් නාමය නැති වෙන්නේ නැහැ ඒක මම එදත් පෙන්නේ ඒකයි සෝවාන් වෙන්නේ නැතුව අනාගාමී වෙන්නේ නැහැ කියලා සුරු බාහිර පුටුව නැති පුටුවක් කියන එක එහෙම බාහිරෙන් හම්බ වෙන්නෙම නැති වෙනවනේ ඒක සිතුවිල්ලක්ම විතරයි හතරමා භූතවත් බාහිර නැහැ ඇත්තට හතරමා භූත කියන්නේ තද ගතියත් පොළවේ තද ගතියක් නැහැ කකුලේ තද ගතියක් නැහැ තත ගතිය කියන්නේ සිතුවිල්ලක් විතරයි ඔව් එතකොට වර්ණෙත් නැහැ වර්ණෙත් සිතුවිල්ලක් විතරයි එතකොට සද්දෙත් නැහැ සද්දෙත් සිතුවිල්ලක් විතරයි. එතකොට ශුන්‍ය මහා ශුන්‍යතාවයකටයි යන්නේ. ඒක ක්‍රියාසිත. හැබැයි දැන් මලක් පේනවා නම් මල මල මල බාහිරත් නැහැ. මල සිතෙත් නැහැ. හැබැයි දැන් මලක් කියලා එකක් නැහැ කියන්න බෑනේ. මලක් කියලා එකක් නැහැ කියන්න බෑනේ. දැන් මල බාහිරත් නැහැ. මල සිතකත් නැහැ. නමුත් හටගෙන නිරුද්ධ වෙනවානේ. හටගෙන නිරුද්ධ වෙන තැනනේ අනිත්‍යය කියන්නේ මේක නැහැනේ මේක. හැබැයි මේ මේක හාමුදුරනේ මේ මේ මේ මේ කියන එක ක්‍රියාසිතක්. එතන හත්වෙනි ඔව් ඒක තමයි අනිමිත්ත. ඒක අනිමිත්තයි. ඒක හැබැයි මේක මේ සංගීතේ නිබ්බිදාය. නිවන කියන්නේ අවබෝධ ඥානයක්. නිවන කියන්නේ අවබෝධ ඥානය. ඒ කියන්නේ බාහිර මල මල දකින්නකොට මලේ සත්‍ය පේන එකක්. ඒ සුන්නිත ස්වභාවයේ වැඩිවීමනේ දැන් ඉන්නේ. ඔව් ඒ ඒක තමයි එන්නේ. එතනට එන්නේ. යාට එයාගේ දැක්ම යථාර්ථයක් වෙනවා. ඔව් දැක්ම යථාර්ථයක් වෙනවා. එතකොට කෙලෙස් ෂේ වෙන්නේ ඔතන. එතරම් මාර්ගය එන්නේ. එතකම් මාර්ගය නෑ. ඒකයි ආර්ය භූමියට මාර්ගය තියෙන්නේ. එතකම් මාර්ගය නෑ. පෘථග්ජන භූමියේ මාර්ගය නෑ. මාර්ගයේ තියෙන ආර්ය භූමිය ආර්ය භූමියේ තියෙන ඔතන. ඔන්න ඔතන. ඕක තමයි සුද්ධ තියාමතුරු පෙන්වන්නේ. ඔව් දර්ශනය තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. පොඩ්ඩක් දේශන වෙනස් කරා මට පේන්නේ. ඔව් වෙනස් කරා. සුබුතිහාමුදුරු මේ දේශනත් බලනවා ඇති කියලා මට හිතුණා. මොකද මං කියපු සමහර ඒවා කිව්වා. ඒව මං කොහෙවත් අහලා නැහැ. ඒව මං කොහෙවත් අහලා නැහැ. මාස පහකයක් නෑ මේ බේස් ෆෝනේ පාටි කරන්නේ ඔක නතර කරා මම. ඔව් නතර කරා ඒකට හේතුව හරි සුභූති හාමුදුරුවන්ට ධර්ම මාර්ගේ පොඩ්ඩක් වෙනස් වෙලා තිබ්බේ. අර අර ක්‍රියාසිත කිය පැනවුවේ මේ සුභූති හාමුදුරුව හෘද වස්තුවේ ස්පන්දනය නෙවෙයි මේ අර මං ඇවිල්ලා ඕකට තමයි කතා කරේ. ක්‍රියාසිත සුභූති හාමුදුරුව පැනෙවුවා හෘද ස්පන්දනයටයි හුස්ම ගන්න එකටයි. ඒක ක්‍රියාසිත නෙමෙයි. ඒක ක්‍රියාවලියක්. ක්‍රියාසිත හැමතැනම තියෙනවා. ක්‍රියාසිත මේ ගහපේන එකත් ක්‍රියාසිතක්. පොළොව පේන එකත් ක්‍රියාසිතක්. මේ තද ගතියත් ක්‍රියාසිතක්. වර්ණයත් ක්‍රියාසිතක්. ශබ්දයත් ක්‍රියාසිතක්. නමුත් සුභූති හාමුදුරුව වගේ මේ අතර මාර්ගයේ අපිත් සුභූති හාමුදුරුව ගොඩක් බණ ආපු නිසා අපිට අපිට එහෙම කියන්න බෑ මේක පාත්තම වැරදි හාමුදුරුවනේ කියන්න බෑ අපිට එහෙම කියන්න බෑ මට තේරෙනවා ඔව් හතරක් තුන හතරක් එකදී වෙනස් කරලා කියන සරල කරා ගොඩක් දේ ඔව් ඒක අනිවාර්යයෙන්ම දැන් මට කොච්චර කොච්චර මොනවා වුණත් සුභූති හාමුදුරුව මේ දන්නවා මං කියපු දේ හරි කියලා මම ඕක කිව්වා කිව්වට ඒක මට කොහොමවත් තනක් දෙන්න බෑ මොකද සුබෘති හාමුදුරුවෝ කියන්නේ මම බර කියන කෙනෙක් නෙමෙයිනේ මම මේ නිකම් මිනිස්සෙක්නේ සුබෘති හාමුදුරුවන්ට එහෙම ලැජ්ජ වෙන්න බෑනේ මිනිස්සුන්ට මේ එහෙම කියන්න බෑනේ සුබෘති හාමුදුරුවන්ට ඒක සුබෘති හාමුදුරුවෝ පණිවිඩය ගත්තා සුබූති හාමුදුරුව අපි මට මන්නම් කියන දැන් මේ සුගිනි අය ගොඩක් පට්ටි ඉන්න මේ සත්තු දැකපු කට්ටිය. ඕ. ඉන්නවා දැන් මම මම උතන්ට ඇවිල්ලා අර අපේ වයසක හාමුදුරුවගේ නම්මට මතක නැහැ. කවුද? ඉන්නතාවුද? ඔව් හම්දුරුව කිව්වා මං කිව්වනේ කෙලස් තියෙන තාක් කවුරුත් රහත් නැහැ කියලා. මේකේ රහස තියෙන්නේ අපි මොන දර්ශනය දැනගත්තත් කෙලස් තියෙනවා නම් අපි ඉන්නේ අපි ඉන්නේ මාර්ගයේ නෙමෙයි. ඔව්. කෙලස් තමයි මේකේ මොනවා වුණත් කෙලස් තියෙනවා නම් ධර්මය කියන්නේ දැනුම විතරයි. මේකේ මනින්නේ කෙලෙස් වලින්. කෙලෙස් වලින් මනින්නේ. ඒකයි මම අපේ ආමතුරට කිව්වේ යටින් කෙලෙස් ෂේ වෙනවා කියලා. මතකද? උඩින් දර්ශනේ පෙන්නගෙන යනකොට යටින් අපිට නොදැනි අපේ ආශ්‍රව ෂය වෙනවා. ඒක අපිට ෂය කරන්න බෑ. තණ්හාව නැති කරන්න බෑ. තණ්හාව නැති වෙනවා. හැබැයි දර්ශනේ දකින්නම ඕනේ. දර්ශනේ නොදැක මේ ගමනකුත් නෑ. ආර්ය භූමිය කියන්නේ දර්ශනේ දකින්න එක. ඒකේ මාර්ගයේ උපදිනවා කියන්නේ කෙලෙස් ෂය වෙනවා. ශුන්්‍යතාවයේ දකින්න කෙනා යටින් එයාගේ ආසවක්ඛ ඥානෙ පාළ වෙනවා. හරි නේද අපි හැමතැනම කියන එක? තේරෙනවනේ. එදත් මං රෑවේ එදත් මං රෑ පාන්දර ජාමේ අපේ ආහඳුරට පෙන්වුවේ අවසානයේ කිව්වනේ මේකේ රහසක් තියෙනවා අපේ ආහඳුරනේ ආස්ට්‍රෝ ෂෙයා වෙනවා කියලා. යටින් ආශ්‍රෝෂ දර්ශනය තමයි අපි උඩින් පෙන්නන්නේ. කාටවත් හිතෙන්නේ මේ මෙයා දර්ශනය විතරයි දන්නේ කියලා හිතෙන්නේ නෑ. එයා දන්නවා යටින් ආශ්‍රෝෂය වෙනවා කියලා. ඒකයි ආශ්‍රවක්ඛ්‍යා ඥානය කියන්නේ. ඒක කාටවත් පේන්නේ නෑ. හැබැයි යාටම දැනෙනවා. ආයි උදාහර එළිය මොන හරි මේ අත්දැකීමක් කෙනකොට යාට පේනවා මට ඉස්සර තරම් දැන් මේකට හැලෙන්නේ නෑ. ගැටෙන්නේ නෑ. මම දර්ශනේ තමයි බල බල ගියේ. නමුත් මම දැන් ඉස්සර වගේ හැම කම්පණය වෙන්නේ නැහැ කෙලෙස් වලට. අර ටික ටික යාට දැනෙන දියුණු වෙනවා. අකම්පිත හදවත ටික ටික වැඩි වෙනවා. අර අර අකම්පිත කියන්නේ අටලෝ දහමින් කම්පා නොවන එක. සැපේදී දුකේදී අකම්පිත වෙන එක. ඒක තමයි වටින්නේ. මේ මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන ආසවක්ඛ්‍යා ඥානය. අර ඥාන අනිත්‍යයක් කතා කරාට ආසවක්ඛ්‍යා ඥානෙ බුදු බුදු කෙනෙක් විතරයි මේ අපි දකින්නේ. ඒ කියන්නේ මේ බුදු සිත අපි අපේ හඳුර දන්නව නේද? බුදු සිත මොකක්ද කියන්නේ? බුද්ධක්ෂණේ දන්නවද? නෑ. බුද්ධක්ෂණේ බුදුන් දැක නිවන් දකින්නේ. නිවන කියන්නේ බුද්ධක්ෂණේ නෙමෙයි. බුද්ධක්ෂණේ බුද්ධක්ෂණේ කියන්නේ බුද්ධක්ෂණේ කියන්නේ ඊගාව සිතත් අනාගත දැන් මේ සිත් දෙකක් අතර ඊගාව සිතත් දැන් අතීත සිතක්නේ මේ සිතත් අතීත සිතක්නේ දැන් මේ සිතත් අතීතයට යනවා නම් ඒකත් පෙර මතකයේ සම්මුතිය නම් ඉද පොත කියන්නේ ධිට්ඨිය කියන්නේ පෙර මතකයේ සම්මුතිය නම් ඊගව සිත මේ දෙක අතර වර්තමාන සිතක් නැහැ තිතත් අන්න තත්තම් පඤ්ඤායති මේ තිතිය පනවන්න බෑ බුදුහාමුදුරෝ දේශනා කරා උප්පාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතත් අන්න තත්තම් පඤ්ඤායති කියලා කියන්නේ මේ තිතිය පනවන්න බෑ කියලා බුදුහාමුදුරෝ කියනවා මේක ශුන්්‍යතාවයක් තියෙන්නේ අන්න එතන බුද්ධත්වයේ තියෙනවා එහෙම නෙමෙයි. ඒක තමයි ප්‍රතිපදාව අධීර හතරක් දැම්මේ. සෝවාන් කෙනාගේ කෙලිම බාහිරින් මිදෙන එකක් තියෙන්නේ. ඔව් බාහිරින් මිදලා. නමුත් එයාගේ නාමයේ තියෙනවා. ඒකයි යාට කාමරාග පටික තියෙන්නේ. ඒකේ නාමයේ තියෙන කාමරාග පටික. ඒක රූප සංඥාවේ තියෙන්නේ. මේක අත්දැකීමක් තියෙනවානේ අපි හඳුන. තව කෙනෙක් හොඳට යනකොට අත්දැකීමක් තියෙනවා. එතකොට පේන්න ගන්නවා. මේ මේ සිතේ තියෙනවා කියලා කාමරාග පටික. එළියේ නෑ එළියෙන් යා හොයන්නේ නෑ එළියෙන් ගෑනු කෙනෙක්වත් හොයන්නේ නෑ එළියෙන් හොයන්නේ යන්නෙත් නෑ මෙයා දන්නවට හිතේ තියෙනවා කියලා එතකොට එයා සෝවාන් මට්ටම තමයි සෝවාන් මාර්ග ඥානය ඔතන තියෙන්නේ බාහිරින් මිදෙන උත්සාහ කරන එක සෝවාන් මාර්ග ඥානය බාහිර දෙයක් නෑ කියලා යන ගමන එයත් ඒත් එයා එතනදී ඕ සෝවාන් මාර්ගය හැබැයි එයාට සරින් සරට පේන්න ගන්නවා මේ ශුන්‍යතාවය ඒ එවි එවි යනවා. එයාට තාම පැහැදිලි වෙන්නේ එයා ඊට පස්සේ අනාගාමී මාර්ගඥානය තමයි හිත ඇතුලෙන් නිදෙන එක. මේ නාමිත් මුකුත් නැහැ කියන එක. නාමිත් මුකුත් නැහැ කියන එකට තමයි බද්දේක රත්න සූත්‍රයේ වැදගත් වෙන්නේ. අතීතං නාත්ත ධම්මීය නප්පටික්කං කිය අනාගත පච්චුප්පන්නං චේ ධම්ම තතරතර විපස්සති කිය. ඒ අනාගාමී භූමිය. ඒ අනාගාමී මාර්ගඥානය තමයි එතන තියෙන්නේ. මේ සිතත් මේ සිතත් අතර ශුන්්‍යතාවයෙන්ම දකින්නතන සිත එයා අන්තරීක්ෂයේ පනවන්නේ. අවකාශයට එනවා. මේ ඇඟ ඇතුලේ සිතක් දකින්නේ එයා දකින්න බාහිර දෙයක්ුත් නැහැ. සිත ඇතුලේ දෙයක්ුත් නැහැ. හැබැයි මෙතන මේ මෙතන ක්‍රියාසිතක් තියෙනවා. ඒක ඇති වෙලා නැති වෙනවා. සත්‍ය දකින්නකොටයි නැති වෙන්නේ. අර යථාභූත ඥාණයෙන් දකින්නේ. එතකොටයි ක්‍රියාසිත පේනවා. යාට නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා. බාහිරට යන්නෙත් නැහැ, හිතට එන්නෙත් නැහැ. ශුන්‍යතාවයට එනවා. ඒක අපේ හවුදුරනේ අනාගාමි මාර්ගයේ පුහුණු වෙන හැටි. හිත හිතින් මිදෙන එක. හැබැයි ආ බාහිරෙන් මිදිලාමයි එන්න ඕනේ. බාහිර හැමතිස්සෙම අපි කොච්චර අනාගාමී පුහුණු වුණත් බාහිරට සිය පොඩ්ඩක් එයාගේ තියෙන්නම ඕනේ දකින්නවනේ මං තාම බාහිරේ ඉන්නවද නැද්ද කියලා. ඔය එතන බවයි මේ ගැටේ තියෙන්නේ. අන්තෝජට බහිජට එතන ලොකු ගැටයක් තියෙනවා. බාහිරේ ඇත්ත වෙනතාවක් අපි බාහිරින් සැප දුක් හොයනවා. එතකන් අපි ආත්ම ආත්මීය ගතිය තියෙනවා. හදා ගන්න අමාරුයි ඔතන. බාහිරින් කැඩිච්ච ගමන් කැඩෙනවා බෑ අනිත් ඒවා. ඒක ඒක කැඩෙනවා. ඒක ඒක මම ඔකේ දාලා තියෙනවා ගොඩක් 180ක් මම හිතන්නේ තියෙනවා දේශනා. ඒකේ මේ සමා 180ක් දේශනා තියෙනවා 200කට කිට්ට වෙන තියෙනවා. සමහර ඒවා අහන්නත් අමාරුයි. ඒ තරම් වෙනස් විදිහේ ඒවා කියනවා. ඕකේ අනිත්‍ය සංඥා කියලා එකක් කියනවා. විශ්ව ශක්තියට මේ මේ සිත කියන එක ශක්තියක් කියලා ජෙනරේට් වෙනවා කියන එකක් කියනවා. ඒක කිසිම කෙනෙක් දේශනා කළා නැහැ. මේක ඇති වෙලා නැති වෙනවා ජෙනරේට් වෙන බයිසිකල් ඩයිනමෝට උපමා කරනවා. ධන වෙන කියන අන්ත දෙක අන්තෝජටා බහිජටා ගැට ගැහෙන ඇති ඊට පස්සේ විද්‍යුතය වගේ මේක මේක හිස්තනක් පෙන්නනවා මේක ඇති වෙන නැති වෙන හැමතැනකම හිස්තන ඒ කියන්නේ මේකේ ධන ඍණ නෙගටිව් පොසිටිව් හැමතැනම හිස්තනක් තියෙනවා විශ්වයේම තියෙන ඒක මුළු විශ්වෙම දැන් තව තව තැනක් මම මෙහෙම කියනවා අපේ හාමුදුරනේ දැන් මේ එළියෙන් අපි අවකාශයෙන් අපි ඇඟිලි ඇඟිල්ලෙන් ගත්ත කියමු අංශුවක් අවකාශයෙන් දැන් මේ අවකාශයෙන් අංශුවක් ගත්ත කියමු මේ අංශුව ඇතුලේ මේ අංශුව කියන්නේ පරමාණුවක් කියමු දැන් මේ කියන්නේ මේ මේ කියන්නේ මේ අර ක්වොන්ටම් න්‍යාය අනුවයි කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මයේ ක්වොන්ටම් න්‍යායට අනුගතයි ඇත්තම කියනවා අලුතෙන් මේ විද්‍යාඥයෝ ප්‍රකාශ කරන ක්වොන්ටම් න්‍යායට අනුගතයි. ඒ කියන්නේ බුදුන් වහන්සේ කියන ශුන්‍යතාවයේ ක්වොන්ටම් න්‍යායය තියෙනවා. ක්වොන්ටම් න්‍යායය තියෙනවා මේ මේ ධන ඍණ කියන දෙක අතර ශක්තියක් උපදිනවා කියලා. ඒ ශක්තිය උපදින්නේ ධන ඍණ දෙකක් නිසා, ශුන්‍යතාවයන් නිසා. විද්‍යුතයේ හැමරිටම ස්පේස් එකක් තියෙනවා. පත්වේවි නිවෙනවා. ඒකම තමයි සිත තියෙන්නේ. ඒකම තමයි මුළු විශ්වයම තියෙන්නේ. මුළු විශ්වයේම එකම මේ ගැලැක්සි එකේ රූපෙත් එකයි පරමාණුයේ රූපෙත් එකයි නැස්ටි වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කරකෙන්නේ එකයි. හැබැයි මේක ඊටත් වැඩිය ලොකු දෙයක් තියෙනවා අපි හඳුන්නේ මේ අවකාශයෙන් ගන්න එක අංශුවේ එක අංශුවේ ඒතර අංශුවක් නැහැ ශක්තියක් විතරයි එන්නේ. ඒකේ තමයි ඔය අපි කතා කරන සිතුවිල්ලත් එච්චරයි. ඒ කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සේරම, මනුස්ස ලෝක මේ සේරම සිතක තියෙන්නේ. ඒ ඒ ඒ අර අර එක ගන්න අර අංශුවක් තරම් ඇහැට පේන්නේ නැති අර ශක්තියේ ඔක්කොම තියෙන්නේ 31 ලෝක ධාතුව 31 ලෝක ධාතුවම තියෙන්නේ වෙන කොහෙවත් දැන් අපි මැරිලා අපි හිතනවා නම් වෙන එළියේ තියෙන ලෝකයක් නෙමෙයි මේ මෙන්න මේ කතාවේ මුළු ඒකට දැන් විශ්වයේ අනන්ත කෙලවර තියෙන්නේ toy ශක්තියමයි මෙතන මේ හිතේ තියෙන ශක්තියමයි මේ මේ තියෙන ශක්තියමයි ඇති වෙනව නැති වෙනව පවතින එකක් නෑ හැබැයි මේක ගොඩක් ගැඹුරු නේද කියපේ තේරෙනවා අපේ හැමදෙර තරුණ තරුණින්ද තේරෙනවා මේක ගොඩක් අල්ලගත්තාට අමාරු දෘෂ්ටි නැත්තම් තේරෙනවා තේරෙනවා මේ මේ මේ මේක සත්‍ය දැනගත්තට පස්සේ මේ සත්‍ය හැම එකක්ම දැනගන්නකොට දැනගන්නකොට එළියෙන් කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. පදාර්ථය හැදිලා තියෙන්නේ සත්‍ය ඝන වෙලා. මේ පදාර්ථේ මම මම මේවා කරලා බලලා තියෙනවා. ඒ කියන්නේ මේ මේ මේකට දාලා පස් කැටයක් දාලා ගිය රත් කළා. මේක යනවනේ දැන් වාෂ්ප වෙලා යනවනේ මේක රත් වෙලා අලු වෙලා යනවනේ. ඒතකොට මේකේ මුකුත් නැහැනේ. එතකොට අපිට ඇස් පනා පිටම පේනවා මේ ශක්තියක් විතරයි තියෙන්නේ කියලා. පස් කැටේ කියන්නේ ශක්තිය ඝන වෙලා. අයිස් කැටේ හැදෙන්නේ අර විදියට නම් ඒක රත් වෙලා ආයි මේක වාෂ්ප වෙලා නැත්තට යනවනම් වතුරත් වාෂ්ප වෙලා ජල වාෂ්ප විදියට යනවනේ. රත් වුණාම කේතලේ. ඒ වගේ අයිස් කැටෙත් රත් කරලා නැති කරන්න පුළුවන් නම් ඝනයක් කොහෙද තියෙන්නේ? ද්‍රවයක් කොහෙද තියෙන්නේ? වායුවක් කොහෙද තියෙන්නේ? ඔක්කොම ශක්තියයි තියෙන්නේ. සිතත් ශක්තියක් තියෙන්නේ. මුළු විශ්වෙම තියෙන ශක්තියක් විතරයි. නමුත් එහෙම දෙයක්වත් මේකේ නෑ. ශුන්‍යයි. මේක පුදුම කතාවක්. පුදුම කතාවක් මේ ඇඟ ඇඟ ඔක්කොම හිවි හිවිකට යන එකක් මේකේ තියෙන්නේ. මිනිස්සුන්ගේ මනසට දරා ගන්න ටිකක් අමාරුයි. දෙන්න බෑ එකපාරට. අඩියෙන් අඩිය එන්න ඕනි ගමනක් තමයි තියෙන්නේ. හැබැයි අවසානයේ නිවන කියලා යන්නේ උතන්ට. හැබැයි එහෙම යන්නේ අර තමන්ගේ තියෙන අර ආශ්‍රවක්ඛ්‍යා ඥානය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මේ ඥානය කියන එක සිතුවිල්ල නෙමෙයි. ඥානය කියන එක සිතුවිල්ල නෙමෙයි. දැන් දැන් අපිට ලුණු ලුණු රහ කව කාටවත් හිතලා කියන්න බෑ. ඔව්. ඒක කවදාවත් හිතලා කියන්න බෑ. ඒක දැනෙන්නේ ඥාන මේ මේක ඇවිල්ලා ඥානෙ කියන එකත් ඒ වගේ එකක්. ඒ කියන්නේ ඒක කවදාවත් හිතලා කියන්න බෑ. සිතුවිල්ලකට කියන්න බෑ. ඒක Tamanට දැනෙන එක Taman උත්සාහ කරන උපමා වලින් පෙන්නවා. මෙහෙමයි කිය. නමුත් මේ ඥානෙ කියන්නේ විඥානෙ නෙමෙයි. විඥානෙ ආයතන වලට කොටු වෙලා තියෙන්නේ. ඥානෙ අතිශයින් ගැඹුරු විඥානෙ ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඥා ප්‍රඥාවෙන් විඥානෙ දකින්න පුළුවන්. ප්‍රඥාවේ ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤය. විඥානේ දකින්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්මයි. ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න එකමයි. ඒත් හිතේ. බුදුන් වහන්සේ සිතෙන් පිට කතා කරන්නේ බුදුන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මේ මේ එක්ෂණික සිත අටගෙන නැති වෙන එක දකින්නේ. මරණයක් කියලා එකකුත් නැහැ ඒකත් සිතුවිල්ල. ඒකත් මේ එක්ෂණික සිතක මේ වර්තමාන මොහොතට ආපු කෙනා දන්නවා මොහොත ගැන අවබෝධයක් තියෙන කෙනාට තේරෙනවා මේ අතීතය නැත්නම් අනාගතය ඉරකුත්තන අඩුව ඔක්කොම සිතුවිලි නම් මරණේ සිතුවිල්ලක් තමයි. මරණයක් කියන එකක් නැහැ ක්ෂණික හටගන්න තියෙන එක හේතුඵල ධාම තුල එක හම්බ වෙන්නේ නැහැ. හේතුඵල ධාම තුල ඵලය කියන්නේ බාහිර මේ දෙයක් පුටුව හම්බ වෙන එක. හේතුව තමයි මේ මෙතන සකස් වෙන්නේ. ඵලය තමයි පුටුව බාහිර දෙයක් හම්බ වෙන එක. දෙයක් හම්බුනොත් එතන උපාදානත් වෙනවා, තණ්හාත් වෙනවා, තේරම වෙනවා. හේතුඵල ධාම. ඕක බිඳ වැටිච්ච ගමන් බාහිර දෙය ඵලය නැති වෙනවා. ඵලය තමයි සමුදය. මේ මේ උපදින මේ පුටුව කියන එක. පොත හටගත්තොත් සමුදය ඒකමයි. ඒක වුණොත් දුක හට ගන්නවා. දුක පොත ගත්තොත් සමුදය. සමුදය තමයි පොත කියන්නේ. සම්මුතියට රැවටිලා බාහිර ඇති වෙලා. බාහිර ඇතිවීම සමුදය. එතකොට තණ්හාවත් ඒකමයි. උපාදානෙත් ඒකමයි. එකම වචන සෙට් එකක් මේ යන්නේ. එතකොට ඒකම ඒකම තමයි දුකට හේතු වෙන්නේ. පොත හටගත්තොත් දුකක් තියෙනවා. අන්න දුක හට ගන්නවා සමුදය හටගත්තොත්. ඒ ඒක නිරෝධ සමුදය නැතුනොත් හේතුඵල ධම බිඳ වැටෙනවා. හේතුව නිසානේ ඵලයෙන් ඒක සත්‍ය දකින කෙනාට ඵලය ඇති වෙන්නේ නැහැ. බාහිර පොතක් හම්බ වෙන්නේ නැහැ. හේතුඵල ධම බිඳ වැටෙනවා. ආයතන ටික බිඳ වැටෙනවා. ආයතන ආයතන ගැට ගැහෙන්නේ නැහැ. බාහිර ගැට ගැහුනොත් තමයි ආයතනයක් කියන්නේ. නාමයේ රූපේ ගැට ගැහුනොත් නේ ආයතනයක් හැදෙන්නේ. නාමයේ රූපේ ගැට ගැහුනොත් ඇස හැදෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපපච්ච චක්කු විඤ්ඤාණ. එතකොට එතනනේ ඇස කියන්නේ චක්කු විඥානයක් එන්නේ චක්කුංච පටිච්ච රූප ගැට ගැහෙන්නේ නාමය රූපය ගැට ගැහුනොත් හැමතිස්සෙම ධර්ම මාර්ගයෙන් පිට යනවා. ඔව් අනිවාර්යයෙන්. ඒකයි. මම දන්නේ අපේ හඳුරන්ට. ඔව්. දේන දේන ආයේ හඳුරු දෙන්න මේ මට ප්‍රශ්නයක් වුණා කියන්නේ මොකද්ද මේ දැන් මේ අපි අර සමානයේ සිට ඉතිවිලා මැරෙනවානේ. ඒ ඉතිවිලා මැරෙන එක නෙමෙයි ඉතිවිලා උපදිනවන්නේ. මම මේක උපදිනවා මේ මේ මේ ක්‍රියාකාරීත්වය සිටේ ඉදිරියෙන් වලින් ක්‍රියාකාරීත්වය කියලා ඉන්නකොට දැන් ආස්වාසයේ පාස්වාසයේ පොඩ්ඩක් ඝන වශයෙන් වගේ අවුනවනේ. ඔව්. මේ පොඩ්ඩක් මේ හැටි පිටේනවා විතරනවා. ඒක මම ඒකත් අතෑරුම් දාලා මම සමස්ත ඒ කියන්නේ මම කයම පිළිබඳව අවදීන් ඉන්නවා. අවදී කියනවන අවදීන් ඉන්නකොට මට පේනවනේ මෙහෙම වේගෙන් සිටක ඉදිරියෙන් මැරින් වෙන්නේ කියලා. ඔව්. ඒක අතන ඒ දැන් අර ඔතන මේ සුභාවේ කියන්නේ. මේක බාහිර අපේ ආමුදුනේ ඉන්නේ. එතකොට. එතකොට බාහිර ඉන්නේ. දැන් ආස්වාසේ පාස්වාසේට දැනෙන්නේ බාහිරින්නේ. නෑ ඒක මම කියේ නෝරට එතකොට බාහිර. නෑ අපේ ආමුදුනේ මේ දැන් ආස්වාස ප්‍රාස්වාස කියලා එහෙම ගත්තත් ආමුදුරනේ ඒ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ දැනෙන්නේ හිතටනේ. ඔව් හිතට දැනෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස කියන්නේ සිතුවිල්ලක්නේ. ඔව්. ඒක එතකොට පොඩ්ඩක් එන්න කතා කරමි. ඔව්. හිතව ගැට ගහලා ඉවරයිනේ. ඔව්. දැන් මම කියන පොඩ්ඩක් මේ වර්තමාන දැන් මේ විදිහට එහෙම. ඔව්. අර දැන් පේනවා හැම ගන්න මුදිකල වෙන්නේ වර්තමානයේ තුල. ඔය කතා කරනවා දැන් හරි. කියන්න කියන්න. ඔව් ඒ දැනෙන ඒ ක්‍රියාකාරීත්වය රුමේ ඉදිරියට පැනෙන්නේ නැහැ නේ මේ වස්තු. ඉදිරියට පැනෙන්නේ නැහැ. අදිට පැනෙන්නේ නැහැ. මේ චිත්තක ක්‍රියාකාරීත්වය මේ මේ මුදිනේ ආස්වාස පාසෙ තියුම් වෙනවනේ. ආස්වාස ප්‍රාස්වාසයේ සිවුම් වෙන තැන අර විමෝචයන් චිත්තං කියන තැන විමෝචයන් චිත්තං කියන තැන තමයි ශුන්‍යතාවයට එන්නේ. ඒ කියන්නේ දැන් තොලාග්වේ කියලා දැනෙනවානේ. හුස්ම දැනෙන්නේ කොහොම හරි දැනෙන දැනෙනවා කියන්නේ කොහෙට හරි වදිනවා දැනෙන්නේ. හුස්ම දැනෙනවා කියන්නේ කොහෙට හරි වදිනවා දැනෙන්නේ. එහෙම වුණොත් රූපයක් මැවෙනවා මේ රූප සංඥාවක් සිතේ මැවෙනවා. එතකොට බාහිර හැමතිස්සෙම හුස්ම වදින එක දැනෙනවා නම් බාහිර තියෙන්නේ. හැබැයි හුස්ම වදින එක නොදැනෙන යනවා. එයා බාහිර බාහිරෙන් හුස්ම දැන් හුස්ම කියන එකක් එයාට එනවා යනවා මේ තනක් අහුවෙන්නේ නැති වෙනවා. එතකොට බාහිර මිදෙන තැන. හැබැයි එතකොට යාර හුස්ම නොදැනෙන තැන තමයි නාමයෙන් මිදෙන තැන. හුස්ම නොදැනෙන තැනක් කියනවා. හුස්ම හුස්ම හාමුදුරනේ නොදැනෙන තැනක් කියනවා. හුස්ම නොදැනෙන තැනක් සිවුම් වෙලා යනවා. ඔව් ඔව්. සිවුම් වෙලා හැබැයි සිවුම් සිවුම් වෙලා නැති වෙන්න ඕනේ. නැති වුණොත් විමෝචන චිත්තය. එතකොට අනාගාමී භූමිය. හැබැයි ඒක ලෞකික මේ මේ ධර්ම අවබෝධ වෙච්ච කෙනාට විතරයි ඔතන කමඨණක් වෙනවා. ඒ කියන්නේ මේ සත්‍ය ඥානෙ තියෙන කෙනාට නාම රූප දකින්න ඕනි හුස්ම දිහා බලලා. හුස්ම දිහා බලලා නාම රූප වෙන් කර ගන්න ඕනි දැන් මේ රූපේ කියලා. ඊට පස්සේ නාමය හඳුන ගන්න ඕනි. දැන් මේ හුස්ම නොදැනෙන තැන නාමයට එන්නේ. එතන විමෝචන චිත්තං කියන තැනට එනවා. ඒකේ විමෝචනය. ඔව්. ඔව් සබ්බකා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා පස්ස සිස්සා මේ කියන්නේ බාහිර. ඊට පස්සේ චිත්ත සංඛාරම් පටිසං අස්ස සිස්සා පස්ස සිස්සාමි නාමේ. අතන එනවා ප්‍රීති පටිසංවේදී සුඛ පටිසංවේදී අර දෙහන ටික පහු කරගෙන එනවා. ඒවා එනවා ඒ ඒකත් එක්කම දෙහන ගතිය පේන ගන්නවා. නමුත් ලෞකික පැත්ත නෙමෙයි ලෝකෝත්තර පැත්ත වෙනයි. ওই ලෞකිකයි ලෝකෝත්තරයි පැති දෙක හොඳට ආනාපාන සතිය යනවනම් ගලව ගන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ හුස්ම හුස්ම නෙමෙයි දකින්න ඕනේ. දකින්න ඕනේ නාම රූප. ඔව්. බාහිර නම් රූපේ. සිත කියලා දකිනවනම් නාමේ. ඔව් ඒක නිහි හුස්ම නොදැනෙන විමෝචන චිත්තං හුස්ම නොදැනෙන විමෝචන චිත්තං තැනේ හුස්ම නොදැනී ඉන්න තැන එයාට දැනෙන්න ගන්නවා මේ මේ ආශ්‍රව ෂය වෙන එක හැබැයි නාම රූප පරිච්ඡේදෙම තමයි මේ බාහිර වෙන දෙයම තමයි. බාහිර පොළයක් දිහා බලලත් ඒක කරන්න පුළුවන්. හුස්මම අවශ්‍ය නැහැ. බාහිර පොළව දිහා බලලා කකුලද පොළවද කියලා හිතන තැනක් දැනෙන්නේ අර ශුන්‍යතාවය තමයි මේ බාහිරත් එකක් නැහැ, පොළවෙත් එකක් නැහැ, කකුලෙත් එකක් නැහැ. තද ගතිය තියෙන තැනක් නැහැ කියනකොටම එතනට එන්නේත් අර හුස්ම දැනෙන්නේ තැනම තමයි. ශුන්‍යතාවයට එන්නේ. ඔය ඔක්කොම එකට එන්නේ. එකම තැන තියෙන්නේ. සතර ඉරියව්වෙම දකින්න මේක හරි ලේසියෙන් අපිට හුස්ම වලට ටිකක් හොඳ ඥානයක් තියෙනකොට විතරයි ගලවන්න පුළුවන්. මොකද එතන එනවා අනිච්චානුපස්සනාව ඊට පස්සේ විරාගානුපස්සනාව ඊට පස්සේ එන්නේ නිරෝධානුපස්සනාව ඊට පස්සේ පටිනිස්සග්ගානුපස්සී කියලා කියන්නේ ආස්වව දකින්න ඕනියා. ඒ කියන්නේ මට කෙලෙස් තියනවාද කියලා හැමතිස්සෙම කල්පනාවෙන් ඉන්න ඕනේ. මට දැන් ඇලෙනවද ගැටෙනවද? ඒ කියන්නේ දැන් ආනාපාන සතිය වඩන්න නැති වෙලාවට හිත පේන්න ඕනේ. සතර ඉරියව්වෙම. සතර ඉරියව්වෙම දැන් නැගිට්ටමත් පේන්න ඕනේ. ඒතකොට ආනාපාන සතිය වඩපු ඒ දියුණුව තියනවද කියලා බලන්න ඕනේ. හැම දැන් ගැටෙනවද, ඇලෙනවද? එහෙනම් බාහිරට යනවද? එහෙනම් එතනින් යන්න බෑ කමටහන සුදුසු නැති වෙනවා එතකොට. ඔය ඔය කමටහන හරි පරිස්සමින් හැමෝටම එකම කමටහන ගැලපෙන්නේ නැහැ. සමහර කෙනෙකුට ආනාපාන ගැලපෙනවා, සමහර කෙනෙකුට ඒක ඊට වැඩිය ඔය සක්මන් භාවනාව ගැලපෙනවා. සමහර කෙනෙකුට ඊටත් වැඩිය සමහරලාට වැඩ කරනකොටත් නිවන් අපේ නෑ අය ඉන්නවා මාර්ගේ පේනවා ඒ කියන්නේ මේ මේ වැඩ කරනකොට කතා කරනකොටත් මේ හිස් වචන මේ කතා කරන කියලා එයාට තේරෙනවා. මේ බාහිරනේ මං ඉන්නේ කියලා තේරෙනවා. අන්න එතන තමයි ඥානෙ තියෙන්නේ. තමයි මේ ඔය හිස් වචන මොන මොන කතා කරත් එයා එයාගේ අර එයාගේ වැඩේ ඉන්නේ. ඒක තමයි. ඒ තමයි යන්නේ. ඔව්. සමහර වෙලාවට අන්න එහෙම ඥානෙකුත් තියෙනවා නේද? එහෙම පිහිටනවා නේ. එයා ඒ කතා කරන දේවල් වලට යන්නේ මේ ඇලෙන්න ගැටෙන්නේ නෑ. නෑ අර වැඩේ යනවා. ඔව්. ඒ එතන තියෙනවා ධර්මයේ. ධර්මයේ තියෙනවා එතන. ඒ ක්‍රියාස එතන ක්‍රියාසිත එතකොට එයා එයා එයා ඒ ක්‍රියාව එතන සිත තියෙනවා. සිත තියෙනවා කියන්නේ එතන ඒ ක්‍රියාවට සිත තියාගෙන ඉන්න පුළුවන්. සමහර විට ක්‍රියාව විදිහට ඉන්න පුළුවන්. අර වංචනික ධර්ම වගේ මේක එනවා කොහෙන් හරි බබරේ ගැහුවා වගේ කොහෙන් හරි අහුවෙන තැන් එනවා දැන්. මේක හොඳම වෙලාව තමයි නිහඬව ඉන්න වෙලාව. දැන් හුදකලාව පාළුවේ නිකන් ඉන්න වෙලාවට තමන් ওই ගහක කොලයක් දිහා බලාගෙන ධර්මයේ බලන්න ඕනේ පොඩ්ඩක්. මෙතන කොලයක් තියනවාද? මෙතන කොලයක් නැහැ කියන්න බෑනේ. තියෙනවනේ දෙයක්. ඊට පස්සේ මගේ හිතනේ කියන්නේ උනාට ඒක අඹ කොලයක් කිය. අඹ කියලා දෙයක් බාහිර නැහැ. ඔන්න ධර්මයේම දකින්න ඕනේ. ඔතනින් තමයි දියුණු වෙන්නේ. ඒක තමයි මේ යථාභූත ඥානය දකින්න හොඳම මාන්ට මට පේන්නේ ඕකම ඕක තමයි හොඳම දේ. හැම හැම අරමුණ නිමිත්තක්ම අනු අනිමිත්තක් වෙන හැටි දකින්න ඕනේ. දැන් නිමිත්තක් මේ අඹකොලේ කියන්නේ. නමුත් අඹ කියලා දෙයක් නැති වෙනකොට අනිමිත්තක් වෙනවා. බාහිරට පතිත වෙන්නේ විඥානේ අඹ කියන. අඹ කියන විඥාණයට තනක් නැති වෙනවා. ඊට පස්සේ නිකන් හිස් කොලයක් වගේ පේන්න ගන්නවා. ටිකක් වෙලා තව ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට ඒ මොදයක් මේ මේ හිස්නේ මේ කොහෙද? කොහොමද අවසානයේ මේ මේ චිත චිතක තියෙන සංඥාවේ දකින්න තැනේ අවසානය කියන්නේ කරන්නේ. අයෝන්නේ අපේ අවසානයේ කියන්නේ චිත ක්ෂණයක ක්ෂණයක දකින්න තැන නිරෝධය. එක්ෂණික දැක්කත් හාමුදුනේ එතන නෙමෙයි නිවන තියෙන්නේ. නිවන තියෙන්නේ ආශ්‍රව කෙලෙස් වෙන එක්ෂණික දකින්න තැන මාර්ගය උපදිනවා. අනාගාමී භූමියත් ඒ ඒත් එක්කම මෙතන කාම මෙතන තියෙනවානේ අපි හඳුන්නේ තණ්හාමාන දිට්ඨිය. ඒ කියන්නේ මෙතන තියෙනවානේ මේ අවිද්‍යා මාන අවිද්‍යා උද්දච්ච ඒ උද්දම් භාග්‍ය සංයෝජන ඒකේ දැන් රූප රාග අරූප රාග අපි පැත්තකින් තිබ්බා සංඥා මෙතනින් අපේ ආමුදරේ එන්නේ දර්ශනය තුලින් එන්නේ එක සීමාවකට ඇවිල්ලා නවතිනවා ශුන්‍යතාවයට ඇවිල්ලා නවතිනවා ක්‍රියාසිතට ඇවිල්ලා නැවතිලා ඉතුරු ටික ඔටෝ යන්නේ. ඕක ඒක තමයි ඕගතරණ සූත්‍රය පෙන්වන්නේ. ඉතුරු ටික මේක පදින්නෙත් නෑ මේක නිකන් ඉන්නෙත් නෑ. හැබැයි මෙයාට යථාභූත ඥානය හැමතිස්සෙම මානසිකාරය තියෙනවා. පේනවා. හැබැයි එතන ආස්වාදය වෙයිගෙන යනවා. එයාට පේන්නේ අන්න ඒක වෙන්න ඒක ඒක හිස් බැල්මක් ලෝකේ දකින්නේ. ඒක තමයි මෙතන මුකුත් කරන්න නැති තැන. පදින්නෙත් නෑ, දඟලන්නෙත් නෑ, ගගේ දඟලුවොත් ගිලෙනවා. මේ මෙහාට බෑ ඊට පස්සේ මෙන්න පොත් කියවන්නත් එයා දඟලන්නේ නෑ. ධර්මය හොයන්නත් දඟලන්නේ නැහැ එතකොට. හැබැයි ශුන්‍යතාවයට එන්න ඕනි ඉස්සෙල්ලා. ශුන්‍යතාවයට එන එක ටිකක් අපිට අමාරු වෙලා තියෙන්නේ. එතනට තමයි කොහොම හරි රින්ග ටික ටික ටික ටික දිනු කරගන්න ඕනේ. එතනට තමයි ගැලවි ගැලවි යන්නේ මේ. ඇත්තටම වෙන්නේ ෂේ වෙන එකක් වෙන ගැලවෙන එකක්මයි වෙන්නේ. මේ ඉන්ටර්නෙට් එක හම්බුණා මේ ගියායේ ගෙදරට හම්බුණා. හ්ම්. ඒ තමයි මේ ගියේ ඉස්සෙල්ලා දැකපු වෙලාව කියන අය මේ මොකටද කියන සංඥා නියෝ දැක්කලු. මේ දැකපු වෙලාවේ ඉන්නේ කයින්මයි සිත පිටයි විශ්වයයි එකට මේ මේ සම්බන්ධතාවක් දැක්නේ වෙන කතාවක් කියන ආයතනවල සමස්තයෙන් ජීව අවකාශයක් කියලා මේක කය අවකාශයක් කියලා මේ ඝනකය නිල්ල හොන්න ලොකු ඉස්සරහ කියනවා. ඔව්. ඉතින් ඒ ඉතින් සිද්ධිය දැක්කට පස්සේ ඊට පස්සේ මේ ජීවිතේ විසපය කියලා විග්‍රහ කරනවා. දැන් එයා ඒ ඒ කවුරු වුණත් අපේ හඳුනේ ඒ පැහැදිලි කරන තැන නිවන නැහැ. ඒකට හේතුව මේකයි. දැන් අපේ හාමුදුරුවොත් ඒක හොඳට සුභිතේ හාමුදුරුවොත් ඒක හොඳට පෙන්නනවා. මාර්ගය කියන්නේ නිවන නෙමෙයි. ওই පෙන්නන හැම එකක්ම මාර්ගය. දැන් මං වුණත් මේ කතා කරන්නේ මාර්ගය. මට නිවන පෙන්වන්න බෑ. ඒකට හේතුව ආශ්‍රෝෂය වෙනවා අපිට පෙන්වන්න බෑ. ඒක සාන්දිටිකයි. ආශ්‍රෝෂය වෙන එකයි නිවන තියෙන්නේ. ආශ්‍රෝෂය වෙන්න ඕනි කරන අර අර අර අර පාරුව තමයි මේ අපි හදාගෙන පාරුව තමයි ශුන්‍යතාවයට ඇවිල්ලා ගකට දාන එක. ඊට පස්සේ අපි කරන දෙයක් නෑ අපිට මුකුත් කරන්න බෑ. ඔය කවුරු කතා කරත් එයා කතා කරන කෙනාට මේක කියන්න බෑ අන්තිම ටික. ඔව් අන්තිම ටික ආශ්‍රෝෂය වෙන්න ඕනි. අපි අව කියන කෙනාට ආශ්‍රව තියනවාද කියලා අපි කොහොමද දන්නේ? ඒක තමයි නැත් ඇත්ත ඇත්ත ඒ යාර කවුද මේ රටේ ඉන්න අම්ම කෙනේ නේද අනුෂා දේවියද කවුද කියන්නේ යා නේද එයා නේද එහෙම දාලා තිබ්බේ. කවුරු හරි ඔය පිටරට ඉන්න කැනඩාවේ ඉන්න අම්මා කෙනෙක් මෑනියෝ අනුෂා මෑනියෝ කියලා ඔය මට නම හරියට මතක නැහැ. එහෙම එකක් දාලා තිබ්බේ. එයා නේද ඔය කියන්නේ. හැබැයි මට හොඳටම දන්න දේ තමයි හැමතේ මේ මට තේරෙන දේ මම කියායි. මට බොරුවක් කියන්නේ මම හදන්නවත් අවශ්‍ය නැහැ. මම හොඳටම දන්නවා ආශ්‍රව ෂය වෙන එක කාටවත් බනකට දාන්න බෑ කියලා. දාන්න බෑ. එයාට කෙලස් තියනවාද කියලා අපි දන්නේ නැහැ. සමහරට පෝටිලටත් ඔහොම කියන්න පුළුවන්. ධර්මයේ දන්නවනේ ගෝලිය රහත් වෙන්න දන්නේ හින්දානේ කියන හින්දානේ. නමුත් ඉතින් එයා රහත් වෙලා නැහැනේ. ඔව්. ඔව් ඉතින් ඉතින් අම්මා එක්කෙනෙක්ගේ බණ අහගෙන එක මාත්‍රි. ඔව් ඔව්. වාතෙ මෙක්කින ගැඹුරයි. ඒ ඊටසේ මේ මහත්මයා බණ අහලා අවුරුදු දෙකක් කාලා තියෙනවා. ඊට පස්සේ මහා සිමස්සේ අම්මා එනේ වීර්ය අරගෙන වර්තමානයේ සිටින ඇත්ත දැකලා දැකලා දැකලා යම සිතිවිලි එන්නේ නැති අතරම පත්වනකොට කොමේ දවස් දෙක තුනක් අම්මා තය දෙක තුන සිතිවිලි එන්නේ නැතුව ඉන්න කොහොමද පත් ඒත් අපිට කියන්න බෑ ඒත් නිවන කියන්න බෑ ඔව් ඊට පස්සේ අම්මා තව ඉස්සරහ කියනවා ඊට පස්සේ එහෙම ඉතිකල කිව්වට පස්සේ එක් මොහොතේ නමය ගන්නට වෙලාවක් කියන නමය ගන්නට එක් මොහොතේ මේ කයින් මුළු ශක්තියක් එළියට මම අපේ හැමදෙරාට ওই කියපු ටිකෙම උත්තරේ කියන්න කියන්නද අපේ හැමදෙරේ ඇත්තටම සිතුවිලි නැති වෙලාවක් මේ සිතේ නෑ මේ කවදාවත් සිතුවිලි අපේ සබු සුබුති හැමතුරුගෙන් හරි අහන්න සුබුති හැමතුරුත් ඒක හොඳට දන්නවා මම දන්නවා ඒක මට ඇහුණ බණකෙත් කියනවා සිතුවිලි නැති වෙලාවක් මේ සිතේ නැහැ ඒක එහෙම කියනවා නම් එයා ඉන්නේ නිරෝධ සමාපත්තියක ඒ <coughs> නිරෝධ සමාපත්තියක් කියන්නේ බෑ සමාපත්තියක ඉන්නේ සමාපත්තිය කියන්නේ නිවන නෙමෙයි ලෞකිකයි සිතුවිලි නැති වෙලාවක් නැහැ සිතුවිලි නැති වෙන එක නෙමෙයි නිවන් මඟ නිවන් මඟ සංකිතේ නිබිද අවබෝධේ සිතුවිලි ඔව් සිතුවිලි යථාභූත ඥානෙ සිතුවිලි ඕනි මානසිකාරය ඕනි යථාභූත ඥානෙට මානසිකාරය ඕනි ඒක ඒකේ ඒකයි කියන්නේ මේකේ පෙන්නන්නේ පෙළදහමේ පෙන්නන්නේ යම් වේදේසං සංජානාති යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේති තම් සංජානාති කියන්නේ සිතුවිලි මේ ඔතන සත්‍ය දකින්න සිතුවිලි සත්‍ය දකින්න නැතුව නිවන් දකින්න බෑ සිතුවිලි නැතුව නිවන් දකින්න බෑ එහෙනම් ඉතින් සිතුවිලි නැති අය ඔක්කොම නිවන් දකින්න ඕනේ. එහෙනම් ඔය කොමා විච්ඡායත් නිවන් දකින්න ඕනේ. ඔව් නෑ ඒ අම්මට එතන කියන කාරණාව වැරද්දක් පේනවා. සිතුවිලි නැති වෙලාවක් නැති නිසා. සමාපත්තියක ඉඳී. සමාපත්තියක ඉඳී. වර්තමාන පූර්ව අවදි ඉඳලා ඉන්නේ මොහොතක මේ සියලුම දේවල් සමස්තයෙන් නිරෝධ වෙන බව ඉක්ම හොතේ දැකලා යන්න. සමස්තය නිරෝධ වෙනවා දැකීමයි වර්තමානයේ කියන්නේ. වර්තමානයේ තුල හිටියයි කියලා ආයි සමස්තය දැක්කයි කියන්න බෑ. එයා එතන මේ ඔය මවලා කියන්නේ. ඔයා හිතලා කියන්නේ එයා එතන එයා තාම ඇවිල්ලා නැහැ. එයා හිත හිතින් එයා මානසිකාරයක් කියන්නේ. සිතුවිල්ලක් කියන්නේ. එයා තාම ඉන්නේ සිතුවිල්ලේ. අන්ත දෙකේ ඉන්නේ. එයාට උදේ රැවටෙනවා. ධර්මයේ හරියටම ගැඹුරට ගිය කෙනාට ඒක රවට්ටන්න බෑ. එයා දන්නවා සිතවිලි නැති වෙලාවක් නැහැ. ඒ මොනොත් සමති සමාපත්තියකට මම වැටිලා කියලා. දැන් අපේ හාමුදුරුවන්ට සමාපත්තියට වැටෙන්න පුළුවන්. සිතවිලි නැති වෙලාවක අපේ හාමුදුරුවෝ ඔය හුස්ම දිහා බලන් ඉන්නකොට එනවා. එතකොට අපේ හාමුදුරුවන්ට ඒ අම්මට විච්ච දේ උණයි කියලා හිතේ. නමුත් ඒව තියෙන්නේ මේ බ්‍රහ්මන ඒව. ඒව තියෙන ආරාලකාරාම ගිය තැන තියෙන්නේ. <laughs> අපි සංකාර නිරෝධ සමාපත්තිය කියන්නේ මේ සත්‍ය දකින්න නැතුව එන්නේ. ඒක හොඳට පොට්ටපාද සූත්‍රයේ පෙන්නනවා ඔය ඔය කියන තැන. සංඥා එක උප්පද්දති සංඥා එක නිරුද්ධති කියලා. <laughs> <laughs> හරි අපේ ආමුදුනේ. හැබැයි මට තේරෙන දේ මට තේරෙන දේ මට තේරෙන විදිහට මේකේ සිතේ සිතුවිලි සත්‍ය දකින්න ඕනේ. සිතුවිලි සත්‍ය දැකලා Tamanට එන ස්වභාවය මම කියන්නම් අපේ ආමුදුනේ ඇත්තම ස්වභාවය. ඇත්තම වෙන දේ කියන්නම්. ඇත්තට මම දැකපු දෙයම කියන්නම්. මෙන්න මේකයි වෙන්නේ හැමදෙරනේ. සෙනක ගොඩක් ඉන්නවා. Tamanට එක්කෙනෙක්වත් ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. මට ඒ අත්දැකීම තියෙන හින්දා මමට ඒක මම ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ. සෙනඟ ගොඩක් ඉන්නවා. නමුත් Tamanට මිනිස්සු කියලා දැනෙන්නේ තමන් ඒ සංඥාවෙන් මිදෙනවා. සමන් ඒ සත්‍ය දකිනවා බාහිරින් මිදෙනකොටම එයාට එළිය සිතුවි තමන්ගේ හිතමයි පේන්න ගන්නෙ. සිතේනේ තියෙන මිනිස්සු ඉන්නවා කියලා. ඔව්. ඒතකොට එළියේ මිනිස්සු කියලා දා තියන්නේ නැහැනේ. එයා උදකලාව යනවා. සෙනඟ සමහරට පොර කන ස්ට්‍රයික් එකක් වෙන්න පුළුවන්. එයා උදකලාව අනිත් පැත්තටලා යනවා. එයා දන්නේ එයාගේ හිතයි පේන්නේ කියලා. බාහිරේ කඩපතේ කණ්ණාඩිය වගේ හිත වෙන්නේ. ඒ කණ්ණාඩිය කිසිම දෙයක් නැහැ. දැන් ඇති වෙලා නැති වෙනවා. මහා ශුන්‍යතාවයේ දකින්න කෙනාට සෙනඟකුත් නැහැ. අන්න එහෙම ඇවිදින්න පුළුවන් නම් හිස් බැල්මකින් ලෝකෙ දකින්න. එහෙනම් එයාට සද්දත් හිස් වෙනවා. සද්දවල කපුටු නැහැ. ශබ්දවල වැඩක් නැති වෙනවා. ශබ්ද ඔහේ තියෙනවා. ශබ්ද ඇහෙනවා. ශබ්ද වලට ගැටෙන්නේ ඇලෙන්නේ නැහැ. ඔන්න ඔතනට යන්න ඕනේ. අපි ඔය අර අර අර ඔය ඔය හාමුදුරනේ මේ අර ඔය මුකුත් එන්නේ නැහැ කියන හිත හිත කියන අය. එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මම මේ අද්දැක මේ මන් දන්නේ මට වගේ අනිත් පැයට අද්දැකීම් තියනවද නැද්ද කියන්නේ. මට මේ අද්දැකීම් තියෙන නිසා තමයි මම බය නැතුව දාන්නේ. මම දැකලානේ තියෙන්නේ. මම දැක්ක දේ බය නැතුව කියනවා. මම දැක්කා ඔබටත් පුළුවන් නම් මේක දකින්න කියලා. දර්ශනේ මෙතනයි තියෙන්නේ කියලා. ඒකයි හැමදෙන්නේ මම එහෙම කියන්නේ නැත්තම් එහෙම කියන්නේ. නැත්තම් මට එහෙම වැඩක් නැහැ නේ තේරුම් ගන්න. තව කෙනෙක් නොමග යනවා නැත්තම්. නමුත් අද සමාජයේ ගොඩක් ওই වගේ තැන් තියෙනවා. අපි දකිනවා ගොඩක් සමාපatti හැබැයි ඒවා. ඒ කියන්නේ ඒවා ලෞකික සමාපatti තියෙනවා. ඒවා අපිට පහත් කළම සලකන්න බෑ. මොකද ධර්මාර්ගයට එන්න පුළුවන් යාලට. ඒක පොඩ හදාගෙන හැබැයි මේ සත්‍ය මේ වරද්ද ගන්න එක හරි හරි පරිස්සම් වෙන්න ඕනේ තැනක්. අපිට ජීවිත කාලය ගොඩක් නැහැනේ. පොඩි කාලයක් ඉතින් ඕක වරද්ද ගත්තොත් අපි ඉතින් කොහෙද අපිට අන්තිරම නිවන වෙනවනේ ඊට පස්සේ අපි හිතනවනේ ඊට පස්සේ මේක බෑ කියලා. ඒතර අපි අධෛර්ය වෙනවනේ. එතකොට මම වැරදිකාරයෙක් වෙනවා තව කෙනෙක් මේ මේ සත්‍ය පෙනිපෙනි තියෙද්දි මට කියන්න බෑනේ මේ මේක මේ මේ බෙරින්දයක්. මට මට දැනෙන දැනි දැනි තියෙද්දි මට කියන්න පුළුවන් ද අරක හරි කියලා. සමාපatti මම ඉඳලා තියෙනවා. මම අපේ හැමදාම කියලා තියෙනවා මම සමාපත්තිය දැක්කා කියලා. ඒක නෙමේ ධර්මයේ මම හොඳට දන්න මම ඔතනින් අයින්ට වුණා. මමත් ඕවා දැක ඕවා ගැන හිතේ හිටියේ ඕවෙන් අයින්ට වුණා අන්තිමට. අන්තිමට මම දැක්කේ මේ ධර්මයේ දකින්න ඕනේ. දර්ශන සමාපත්තිය තියෙන්න ඕනේ. වෙන මුකුත් නෙමේ දර්ශනය කියන්නේ. දර්ශනයේ සමාපත්තියක් වෙන්න ඕනේ. දර්ශනයෙන් එන්න ඕනේ. දර්ශනය තුල යා විහරණය කියන්නේ කියන්න බෑ මම නැති වුණා කියලා. එතන ස්වභාවය විතරයි තියෙන්නේ. කෙනෙක්වත් නැහැ. නිවන් දකින කෙනෙක් නැහැ. ස්වභාවය වෙනවා. එකම ස්වභාවය වෙනවා. එතකොට මේ මට බෑන්න මට කිව්වා ඒව මුකුත් නැහැ. අයම් මයන් කතා නැහැ ඇත්තටම අපි වර භාෂාවක් තියෙන්නේ මේ ලෞකික භූමියනේ. ඉතින් කතා කරන්න ඕන නිසා ඔහොම කියනවා. නමුත් ඔය මුකුත් නැහැ. ඒක ඇත්තටම ඒක ඊට පස්සේ අපේ යථාර්ථය වෙන එකයි මේකේ තියෙන අමාරුව. ඇත්ත දකින්නකන් යථාර්ථ වෙන්නේ ඒක. අපි හඳුනන තේරෙනවා මම කියපුවනේ හිස් බැල්මකින් ලෝකේ දකින්නවා කියන එක තමයි හරි. ඒක තමයි හරි. සෙනග හිටියත් සෙනගක් කියලා එකක් ඔයද තියෙන්නේ. සිතුවිල්ලක්. ඒක හම්බෙන්නේ නැහැ. සිතුවිල්ලක්. එතකොට සිතුවිල්ලක් ඔය තියෙන. එහෙම ඒකුත් නැහැ. තමන් නිකන් අර ඉර්ධියෙන් යනවා වගේ අන්තරීක්ෂයේ ඇවිදින්නේ. ඒ කියන්නේ අන්තර්විශ්වයනේ. අතනත් නැහැ මෙතනත් නැහැ මම අන්තර්විශ්වයේ. අන්තරේ. අන්තරේ කියන්නේ ආ බාහිර දෙයක් තියනවාද ඒක එතනත් හිතක් නැහැ. එතනක් දෙයක් නැහැනේ. ආයි මෙතන සිතුවිල්ලෙත් දෙයක් නැහැනේ. අන්තර් විශ්වයේ අන්තරේ අතනයි මෙතනයි අන්තර් විශ්වය කියන්නේ ඔකටයි. විශ්වය තමයි අන්තර් විශ්වය. අන්තරීක්ෂය. ඒකයි අන්තරීක්ෂයේ සිත උපදිනවා කියන්නේ. අපේ හැමදෙරෝ දාලා තිබ්බ අවකාශය කියලා. ඒක නෙමෙයි වචනේ. අපේ හැමදෙරෝ ගොඩක් වෙලාට කියනවා මේ අවකාශයේ සිත පිහිටන කියලා. නමුත් ඇත්තටම වචනේ හරියන්නේ අන්තරීක්ෂය. බාහිර දේ තියෙනවනේ එතනක් නැහැ මෙතනක් නැහැ. අන්තරීක්ෂය. පණවන්න බෑ. අන්තරීක්ෂයටයි. අපේ හැමදෙරු මම දන්නවා මේ මාර්ගයේ උත්සාහ කරන කෙනෙක් කියලා. ඒකයි මම ටිකක් වෙලා අරන් කතා කරේ. මේ අපේ හැමදෙරු මාව දන්නවා. කොහොමද දන්නේ? මම සිටිනවාලේ හිටියා. අපේ හැමදෙරුනේ අර ආපු මොරටුවේ මහත්තයා. මොරටුවේ මොරටුවේ මහත්තයා අර දවස් කීපයක් හිටියා පොඩ්ඩක් ටිකක් සද්දෙන් කතා කරේ දැන් එළිය එනකන් අපි බර අපි ධර්ම දේශනා සාකච්ඡා කරා. ඒක අපේ හැමෝටම ඇත්ත. මේ කවුරුනේ නම්රේ කියලා මම මෙලියේ මම කාටවත් කතා කරන්න ගියේ නෑ මේ අත්තට මම මේ අර මට මැසේජ් එකක් දාපු කෙනෙකුට විතරයි මේ අරගෙන පොඩ්ඩක් ඇවිදේ මගේ මොන හරි වැරද්දක් තිබ්බොත් හරි ඒක මටත් වටින හින්දා තමයි මම එහෙම කතා කරන්නේ. නැත්තම් මම කතා කරන්නේ නැහැ. එහෙම කරදර කරන්න යන්නේ නැහැ. <laughs> තමා වෙන්න ඕනේ හැමදෙරනේ එහෙම මොන හරි කරදරයක් වගේ වුණා. ඒකට දැන් ගෙදර ඉන්නේ. ඔව් හැමදෙරනේ. මේ ටිකේ මම වැඩේ ඉවරයි. <laughs> මම කොහොමද හැමදෙරනේ පැවිදි වුණාට ඔබ වහන්සේලා අපේ හැමදෙරුවගේ තමයි. <laughs> මම ටිකක් ධර්මානුකූලව ටිකක් කටයුතු කරන්නේ. මම හිතේ වෙනස් මං කරදර නැහැ කාටවත්. සාදු වෙන්නේ. බොහොම උදකලා වෙන්නේ මං තනියෙන් වගේ ඉන්න ගොඩක් කරාට. ඒ මගේම ක්‍රමයකට හදාගෙන අපේ හැමදෙන්නේ <laughs> මේ මේ මම මේ දාලා තියෙන අපේ හැමදෙන්නේ ඇත්තටම අර මුලින් අර සිහිය තියෙන්න ඕනේ. නිසා හිත දකින්න නැත්නම් අපි හිතන විදිහට නෙමෙයි සාමාන්‍ය කෙනෙක්ගේ ස්වභාවය වෙනස් නිසා. සාමාන්‍ය පෘථග්ජන කෙනෙක්ගේ ස්වභාවය හිත පේන්නේ නැහැ එයාට. ඒකයි මම අර ප්‍රතිපදාව අපේ හැමතැනම ප්‍රතිපදාව සරලව කියලා කියනවා මම ස්ටෙප් හතරක් හදලා. ඒකේ ප්‍රතිපදා පළවෙනි අධීර ප්‍රතිපදාව දෙවෙනි අධීර හතරකට බෙදලා තියෙනවා හතරවෙනි අධීර කියලා. ඒකේ සෝවාන් වෙන හැටි, සකදාගාමි